ගැඹුරු දෙයක් ඇහෙද්දී නිර්වචනයක් නොවන අන්න එතනදී බාහිරට යමු වෙලා කල්යාණ මිත්‍රයෙක් විසින් මෙහෙවන ඒ දහම විසින් මෙහෙවන වැඩපිළිවෙලට යමු වුනේ නැතිනම් ඔහුට නම් පින්වතුනි කවදාවත් නිවන් දකින්න බෑ. එහෙම නැති දෙන්නයි ලෝකේ ඉන්නේ. කවුද දෙන්න? බුදුරන් වහන්සේ, පසේ බුදුරන් වහන්සේ. අද අපි බලන්නේ අපිම අපිව මෙහෙවා ගන්න යන්නේ. ඒ කියන්නේ මොකක් කරන්නද? බුදු වෙන්නයි පසේ බුදු වෙන්නයි යන්නේ. අපට ඕන විදිහට අපි කරන්න යන්නේ. අපට ඕන විදිහට කරන්න යන්නේ. අපි හරි කියලා ගන්න විදිහට කරන්න යන්නේ. පොඩ්ඩක්වත් බලන්නකෝ අද අද ඔබ ධර්මයේ ඉගෙනගෙන ඉගෙනගත් ධර්මයක තමන්ම ස්වාධීනත්වයෙන් තමන්ම කටයුත්ත කරනවා කියන්නේ තමන්ගේ තුලින්ම මෙහෙවන්න යන්නේ. කියන්නේ බුදුපසේ බුදු වෙන්න යන්නේ. එහෙම වෙන්න බෑ මේ ලෝකේ. අපි වංචාවක් කරන්න එපා අනුන් මෙහෙවනවා කියලා. තමන්ම මෙහෙවගෙන තමන්ම නිර්ණය කරමින් හරිවරද තමන්ම තේරුම් අරගෙන කළ යුතුන කළ යුතු තමන්ම තේරුම් අරගෙන තමන්ගෙම ඔක්කොම සද්ධාරුචි අනුසව ආකාර පරිවිතක දිටි නිඥානක් අන්ත එක කරමින් අනේ කල්යාණ මිත්‍රෙකුට නැමුණා කියනවා. තන්නේ කර බොරු කියන්නේ. තන්නේ කර බොරු කියන්නේ. ඔබට ඔබේ ඔබගේ හොඳට තේරුම් මේ ජීවත් වෙද්දී ඔබට ඔබගේ ජීවිතය ගත කරද්දී බාහිරින් මෙහෙවීමක් වෙදෙන්නේ නැත්තම් කල්යාණ මිත්‍රයෙක් කියන්නේ ධර්මය කියන්නේ වෙන එකක් නෙමෙයිනේ. ඒක එක්කම හොයන්නේ. වෙන එකක් එක්ක නෙමෙයි. ඒ දර්ශනය තමයි ඊතර වීම කියන්නේ. ඒක ලැබෙන එක නෙමෙයි. බාහිරින් මෙහෙවද්දී තමා නොලැබෙලා බාහිර කතාවත් ඉක්මු වෙලා. පරතෝජ ගෝහසය යෝනිසෝ මනසිකාරය. පරතෝජ ගෝහසයට අනුව යෝනිසෝ මනසිකාරය. සද්ධාරුචි අනුසව ආකාර පරිදක්ක දෙකිනින් ඥානක්කන්ති කියලා ගැළපිල්ල එක නෙමෙයි යෝනිසෝ මනසිකාරය. පාරතෝජ ගොහෝසේ එක්කයි යෝනිසෝ මනසිකාරය. අනුන්ගෙන් ඇහෙන දේ එක්කයි. හොඳ තේරුම් ගන්න. පරතෝජ ගොහෝසේ අපට පරතෝජ ගොහෝසේ කියන එක අර හම්බලා තියෙන නිකන් වෙන ක්‍රමයකටනේ. ඒකනේ වැඩේ තියෙන්නේ. පරතෝජ සම්පූර්ණයෙන් පරතෝජ ගොහෝසේ එක මෙහෙ වෙන්නට ඕනේ. ඒක මෙහෙ වෙන්නේ යෝනිසෝ මනසිකාරය. මෙන්න මේ එක මොකද වෙන්නේ? ඒ පරතෝජ ගොහෝසෙන් උපන් යෝනිසෝ මනසිකාරය. වෙන එකකින් එහෙම නෙමෙයි ඈ. තමන්ගේ මනසට ආපු අරමුණෙන් උපදින යෝනිසෝ මනසිකාරයක් නැහැ. ඒක සද්ධාරුචනසව ආකාර පරිත්තක දිරිනිඥානකන්ති ගැලපෙනවා. ඒක යෝනිසෝ මනසිකාරය එහෙම නෙමෙයි. ඒක හොඳට තේරුම් ගන්න. පරතෝච ගොහසේක් උපන් යෝනිසෝ මනසිකාරයෙන් තමයි තමා කියනත් අනුන් කියලා දෙකම ඉක්මවන්නේ. එහෙනම් තමා නොලැබෙන්න අපිටුලින්ම ප්‍රායෝගිකව බාහිරට නැමෙන්නට ඕනේ ධර්මයේ ගැඹුරුකමත් එක්ක නැමෙච්ච තැනදී තමා සහ අනුන් කියන දෙකම ඉක්ම වෙලා අන්න දර්ශනීතර වීම. ඔන්න ඔය ධර්මයේ ඔය සිදුවෙන වැඩපිළිවෙලටයි පටිච්චසමුප්පාදේ පෙන්වන්නේ. හිතන්න විමසන්න. ඒක හොඳට තේරුම් ගන්න. ඒ සඳහා විචක්ෂණය ඇති කරගන්න. අවංකව දහමට යමු වෙන්න. අවංකව නැමෙන්න අනුගත වෙන්න. තමන්ගේ අංශු මාත්‍රයකට ඉඩක් දෙන්න එපා. ඉඩක් දෙන්නම එපා. තමන්ගේ කිසිදු හැඟීමකට ඉඩක් දෙන්න එපා. තනිකරම බාහිරින් මෙහෙවන කල්යාණ මිත්‍රෙන් මෙහෙන දෙයකට යන්න. කිසිම දෙයකට ඉඩක් දෙන්න එපා. එහෙම වුණොත් විතරමයි පින්වතුනි දහමට යොමු වෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැත්නම් කවදාකවත් බෑ. ඒක හොඳට තේරුම් ගන්න.